වුච්චති කිත්තාවතානුකෝ භන්තේ සම්දිට්ඨිකෝ ධම්මෝ හෝති අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති සද්ධාවන්ත පිනතුනි අද ධර්ම දේශනාව තුළින් පැහැදිලි කර දෙන්නට අදහස් කළේ මේ ධර්මය නොඇතහෙන්නට හේතු කරුණු මොනවාද කියන කාරණයයි. අපි নিরතුරු ධර්ම ශ්‍රවණය කළත් ඒ වගේම ධර්මයේ පිළිබඳව කතා බහ කරනවා ඒ වගේම ධර්මයේ පිළිබඳව අන් අයට යම් යම් කරුණු පහදා දෙනවා නමුත් බොහෝ දෙනාට තියෙන ගැටලුව තමයි මේ ධර්මය යම් යම් අවස්ථාවලදී Tamanගේ ජීවිතේ Tamanට මුහුණ පාන්නට සිද්ධ වෙනකොට ඒවා වටහා ගන්නට නොහැකියාවක් එහෙම නැත්නම් එක්තරා පටලැවිල්ලක් එහෙම නැත්නම් පසුබෑමක් Tamanගේ ජීවිතවල තම Taman බොහෝ විට අත්දකිනවා බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ අපට මේ ධර්මයේ වටහා ගන්නට අපි කුමක්ද කළ යුත්තේ එයි අපට ධර්මයේ නොඇතෙන්නේ කියලා. ඉතින් ඒ නිසාද ධර්ම දේශනාව තුළින් අපි අදහස් කළේ මේ ධර්මය වටහා ගන්නට නොහැකි වෙන්න හේතු වෙන කරුණු කිහිපයක් පැහැදිලි කර දෙන්නට. ඒ සඳහා අපි මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද වටිනා සූත්‍ර ධර්මයක් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායෙහි චක්ක නිපාතයේහි සඳහන් වෙනවා සම්දිට්ඨික සූත්‍රය කියලා. එහි පඨම සම්දිට්ඨික සූත්‍රයේහි අන්තර්ගත වෙන දේශනා පාඨයකුයි අපි අද ධර්ම දේශනාව සඳහා මාතෘකාව හැටියට යොදාගත්තේ. දිනක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි මෝලිය සේවක කියන පරිත්‍රාජකයා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා ස්වාමීනි බුදුරජාණන් වහන්ස මේ ධර්මය සාන්දෘෂ්ටිකයි සාන්දෘෂ්ටිකයි කියලා නිතර කියනවා. කොහොමද මේ ධර්මය සාන්දෘෂ්ටික වෙන්නේ? ඒ වගේම ධර්මය අකාලික වෙන්නේ, එහි පස්සික වෙන්නේ, ඕපනයික වෙන්නේ, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කියන ගුණයෙන් යුක්ත වෙන්නේ කොයි විදිහටද මොන මොන කරුණු නිසාද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා. ඒ විමසන ලද පැනයට පිළිතුරු දීම් වශයෙන් තමයි තථාගතයන් වහන්සේ මේ සම්දිට්ඨික සූත්‍රය දේශනා කළේ. එහිදී බුදුරජාණන් වහන්සේ ඒ මෝලිය සීවක පිරිවැජියාගෙන්ම නැවත පැනයක් විමසනවා. තං කිං මඤ්ඤසී සීවක සීවක ඔබ මේ පිළිබඳව කුමක්ද හිතන්නේ? සන්තං වා අජ්ජත්තං ලෝභං අත්තිමේ අජ්ජත්තං ලෝභෝති පජානාති අසන්තං වා අජ්ජත්තං ලෝභං නත්තිමේ අජ්ජත්තං ලෝභෝති පජානාති සීවක යම් කිසි කෙනෙක් තමන්ගේ సంతානය තුල තමන්ගේ මනස තුල ලෝභය ඇති කලෙහි මගේ సంతානෙහි ලෝභය තියනවා කියලා දැනගන්නවා නම් ඒ වගේම තමන්ගේ సంతානය තුල ලෝභය නැති කලෙහි මාගේ సంతානය තුල ලෝභය නැහැයි කියලා දැනගන්නවා නම් අන්න එපමණකින්ම ඒ තනත්තා මේ ධර්මය සාන්දෘෂ්ටික වශයෙන් Tamanගේ මනසින්ම වටහා ගත්ත වෙනවා. ඒ වගේම ඒ ධර්මයේ අකාලික වූ ඵලය ඒ තනත්තා එහිදී දකිනවා. ඒ වගේම ඇවිත් බලන්නට කියන ගුණයෙන් Taman විසින්ම එහි යෙදී බලන්නට එය ප්‍රත්‍යක්ෂව හඳුනා ගන්නට ඒ තනත්තාට පුළුවන්කම තියෙනවා. ඕපනයික කියන ගුණයෙන් Tamanගේ సంతානය තුළ උපදවාගෙන එය දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි කියපු ආකාරයට නුවණැතියන් විසින්ම පමණක් දැකගත හැකි ඒ කාරණය ඒතනත්තා විසින් වටහා ගත්ත වෙනවා. ඒ නිසා සීවක යම් කිසි කෙනෙක් Tamanගේ මනසෙහි පවතින ස්වභාවය කෙලස් ඇති බව හෝ කෙලස් නැති බව ලෝභ, ද්වේෂ, මෝහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මානාදී පාප ධර්මයන්ගෙන් ගැවසීගත් අවස්ථාවන්හිදී ඒ බව નિවරදිව වටහා ගන්නවා නම් ඒවා නැතිව මනස පැහැපත් වෙච්ච පිරිසුදු වෙච්ච ස්වභාවය ඒ ආකාරයෙන් වටහා ගන්නවා නම් එයම ඒ තනත්තාගේ ධර්මයේ පිළිබඳව සාන්තුෂ්ඨික භාවයයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. මේ සූත්‍ර දේශනාව මූලික කරගෙන අපට වැදගත් කරුණු කිහිපයක් මෙහිදී කතා බහ කරන්නට සාකච්ඡා කරන්නට තියෙනවා. ඒ කුමක්ද? මේ ධර්මය හැටියට එහෙම නැත්නම් මේ ධර්මයේ සාන්දෘෂ්ටික බව හැටියට තථාගතයන් වහන්සේ තමන්ගේ මනසෙහි පවතින ලෝභ, ද්වේෂ, මෝහ ආදියත්, ඒ වගේම අලෝභ, අදෝස, අමෝහ ආදියත් දක්වනවා. ඒවා පිළිබඳ විශේෂ වචනයක් මෙහිදී සඳහන් වෙනවා. පජානාති. ජානාති කියන්නේ දැනගන්නවා. පජානාති කියලා කියන්නේ මනවින් දැනගන්නවා. හේතු යුක්ති ඇතුව දැනගන්නවා. ඒ වගේම කරුණු කාරණා සහිතව මූලය සහිතව එහි ස්වභාවය යථා තත්වයෙන් දැනගන්නවාට කියනවා පජානාති කියලා. එහෙමනම් කෙනෙක් Tamanගේ මනසෙහි ලෝභය තියනවා කියලා හිතුවට එහෙම නැත්නම් හැඟුණට පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ ගැඹුරින් වටහා ගන්නට පුළුවන් වුණොත්, ගැඹුරින් අවබෝධ කර ගන්නට පුළුවන් වුණොත්, හේතුඵල සහිතව දකින්නට පුළුවන් වුණොත් අන්න ඒකට තමයි මෙහිදී පජානාති කියලා කියන්නේ. නමුත් අපේ මනසේ තියෙන ඒ බඳු මනෝභාවයන් අපට දැක ගන්නට බැරි වෙන්නේ කුමක් නිසාද? ඒ වගේ මනස ලෝභයෙන් තොර කරලා, ලෝභයෙන් නිදහස් කරලා, ඒ ලෝභයෙන් නැති බව අපට දැක ගන්නට එතනට අපේ මනස ගෙන යන්නට අපට බාධක වෙන්නේ මොනවද? මේ සඳහා එහෙම නැත්නම් මේ ධර්මය වටහා ගන්නට නොහැකි වෙන්නට, ඒ සඳහා බාධක වෙන්නට තථාගතයන් වහන්සේ විවිධාකාර හේතු කාරණා විවිධ සූත්‍ර ධර්මයන්හිදී දේශනා කරනවා. ඒ අතර වර්තමාන ජීවිතයේදී අපට වටහා ගන්නට පහසු ආකාරයෙන් ඒ සියලු කරුණු ඒකරාශී කරගෙන ප්‍රධාන හේතු කාරණා කීපයක් මෙහිදී විශේෂයෙන් සිහිපත් කරන්නට පුළුවන්. තවත් හේතු බොහොමයක් තියෙනවා. තියෙන්නට පුළුවන් තම තමන් ඒ පිළිබඳව සිතා බැලුවොත් නමුත් මෙතනදී ඒ සියල්ල විග්‍රහ කරන්නට අවකාශය නැති නිසා අපි අදහස් කළේ ප්‍රධාන වශයෙන් ධහම වටහා ගන්නට බාධක වෙන කරුණු කිහිපයක් පිළිබඳව පමණක් අද ධර්ම දේශනාව තුළින් සාකච්ඡා කරන්නට. අපිට මේ ධර්මයේ වටහා ගන්නට පැමිණෙන ලොකුම බාධකේ තමයි මේ ධර්මයයි කියු සැනින්ම දහමින් ප්‍රතිඵල ලබනවා දහමින් ප්‍රයෝජන ලබනවා දහම සාන්තුෂ්ඨික ඵලගෙන දෙනවායි කියලා කිව් සැනින්ම අපේ මනසට දැනෙන්නේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන එක්තරා සුවිසල් ප්‍රතිඵලයක් අපි හැමතිස්සෙම බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් දහම හැටියට අපි අපේක්ෂා කරන්නේ ලොකු දෙයක්. සියුම් දේ දහම හැටියට අපට හඟින්නට අපි මනස පුරුදු පුහුණු කරලා නැහැ. හැම තිස්සෙම ඇසට ගෝචර වෙන, කනට ගෝචර වෙන, කයට ස්පර්ශ වෙන මේ ආකාරයට පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන ලොකු ලොකු භෞතික දේ තමයි අපි බොහෝ වෙලාවට ධර්මයේ හැටියට දකින්නට පුරුදු පුහුණු වෙලා තියෙන්නේ. නමුත් ඒ ධහමෙහි හැබෑ ස්වභාවයේ හැබෑ ස්වરૂපයේ ගැබ්වී පවතින්නේ ඊටාම සූක්ෂම තැනකයි. ඒ සූක්ෂම භාවය අපට වටහන්නට බැරි වෙන්නේ දහම හැටියට බොහෝ සුවිසල් දෙයක් අපි සොයන නිසා දකින්නට උත්සාහ කරන නිසා සුවිසල් භාවයේ තුල යමක් දැర్శණය වුණාට යමක් ප්‍රකට වුණාට එහි හැබැයි හේතුව ජනිතව පවතින්නේ සූක්ෂම දෙයක් මතයි උදාහරණයක් හැටියට ගත්තොත් සුවිසල් ගල් බැම්මක් අපි දකිනවා දක්නකොට අපි එකවරම තීරණය කරන්නේ මේ ගල් බැම්ම බඳින්නට විශාල ගල් අවශ්‍ය වෙනවා. යම් කෙනෙක් එහෙම කල්පනා කරලා විශාල ගල් ගෙනවිත් එකින් එක ගොඩ ගහලා ගල් බැම්මක් සකසන්නට උත්සාහ කරනවා. නමුත් ඒ තැනත්තා එක්තරා ප්‍රමාණයකට ගල් ටික අහුරාගෙන යද්දී යම් ඉමකදී ඒ ගල් ටික නැවත ආපසු ඇද හැදෙනවා. නැවතත් ඒ තනත්තා ගල් ටික එකින් එක ගොඩ ගහලා බැම්ම තනන්නට උත්සාහ කරනවා. නැවතත් ඇද හැලෙනවා. මේ අසාර්ථකත්වය කුමක් නිසාද? ඒ තනත්තා ඇසට පෙනෙන අතට අහුවෙන ලොකු දේ පිළිබඳව සුවිසල් දේ පිළිබඳව හිතුවා. ඒ සුවිසල් දේ තමයි බැම්මක් හැටියට දැర్శණය වෙන්නේ. නමුත් බැම්මක් වශයෙන් එහි ශක්තිය රඳා පවතින්නේ. එහි ස්ථාවර භාවයට රුකුල් දෙන්නේ ඒ ලොකු ගල් පමණක් නෙමෙයි ඒ ලොකු ගල්වල ස්ථාවරේ රඳා පවත්වන්නට කුඩා කුඩා සක්කගල් විශේෂයෙන්ම අවශ්‍ය වෙනවා. ඒ නිසා ලොකු ගල් වලින් අවකාශය පුරවන්නට පුළුවන්. නමුත් එහි ස්ථාවරත්වය රඳා පවත්වන්නට පුළුවන් වෙන්නේ එහි නොසෙල්ලන භාවය රඳා පවත්වන්නට පුළුවන් වෙන්නේ කුඩා කුඩා සක්කගල් නිසා. නමුත් අපි ඒවා එතරම්ම නොසලකා හරිනවා. ඒ නොසලකා හැරි තැනදී අපට හැබෑව හඳුනා ගන්නට බැරි වෙනවා. තවදුරටත් ඒ ගල් කැට කුඩා වෙලා වැලි බවටපත් උනන් පස්සේ ඒ වැලියට වලින් දැම්ම තවත් වඩාත් ස්ථාවර කරනවා. ඒ වගේම සිමෙන්ති කියන ස්වභාවයට වඩාත් සියුම් කුඩු බවට පත් වුණාට පස්සේ එය ජලය සමග මුසු වුණාම වඩාත් ශක්තිමත් වූ ස්ථාවර බැම්මක් නිර්මාණය කරන්නට ඒ කුඩා කුඩා අංශු වඩාත් උපකාර වෙනවා. සැබවින්ම බැම්මක් හැටියට මහ ගල් ටික දැర్శණය වුණත් එහි ශක්තිය රඳා පවත්වා ගන්නට එහි ස්ථාවරත්වය පවත්වන්නට මූලික වශයෙන් හේතු කාරණා වෙන්නේ සක්කගල් වැලි සහ සිමෙන්ති කියන මේ සියුම් සියුම් කොටස් ටික. අන්න ඒ වගේ තමයි ධර්මයේ හැටියට ලොකු ලොකු දේ එහෙම නැත්නම් සුවිසල් දේ ප්‍රකටව පෙනෙන්නට තිබුණට මේ සුවිසල් දේවල් සිද්ධ වෙන්නේ ඊටා සියුම් වූ මූලයක් මතයි. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ මුළු ලෝකයේ සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ හේතුඵල කියන ධර්මතාවයකට අනුවයි ඵලය ප්‍රකටව පෙනෙන්නට තිබුණට එහි හේතුව ඇතැම් විට අප්‍රකටයි. ඒ හේතුව ඊටාම සූක්ෂමයි. ඒ හේතුව යම් තැනක සැඟවී තියෙන්නට පුළුවන්. එය සොයන්නට තරම් අපට නැදහත් මනසකින් විනිශ්චය කරන්නට බැරි වුණොත් විමර්ශනය කරන්නට බැරි වුණොත් ප්‍රඥාවෙන් මනස මෙහෙවන්නට බැරි වුණොත් ප්‍රත්‍යවේක්ෂා කරන්නට බැරි වුණොත් අපි හැබැයි හේතුව නෙවෙයි දකින්නේ අර සුවිසල් ආකාරයෙන් පෙනෙන ඵලය තමයි එහි මූලික දේ හැටියට මූලික කාරණේ හැටියට අපි හඳුනාගන්නේ. එතනදී අපි යම්කිසි මුලාවකටපත් වෙනවා. ඒ මුලාව නිසා අපට යථාර්ථය වටහා ගන්නට බැරි වෙනවා. අනුරාධපුරේ නටබුන් නගරයන් දැක බලා ගන්නට යන බොහෝ දෙනා පුදුම වෙනවා විශාල ගල් පුවරු, විශාල ගල් පර්වත මේවා කොහොමද යන්ත්‍රෝපකරණ නොතිබුණු අතීත කාලේ මිනිස්සු මේ වරගෙන ආවේ. එතකොට වැඩිහිටියෝ කියා දෙනවා අතීත කාලේ යෝධයෝය කියලා පිරිසක් හිටියා. ඒ යෝධයෝ තමයි මේවා ගෙනවිත් තියලා තියෙන්නේ. මෙහෙම කියනකොට තරුණයන්, දරුවන් පමණක් නෙමේ වැඩිහිටියන් පවා කල්පනා කරනවා එහෙමනම් ඒ යෝධයෝ කියන අය මේ මහා ගල් පර්වත උස්සන්නට, මේ මහා ගල් කුළුණු උස්සන්නට, කොයිතරම් කායික ස්වභාවයකින් යුක්ත වෙන්න ඕනද එහෙම හිතලා අර ඇසට පෙනෙන අතට අහුවෙන භෞතික ශරීරය පමණක් සුවිසල් ආකාරයෙන් මනසින් මවා ගන්නවා. එහෙම මවාගත්තයින් පස්සේ ඒබඳු මිනිස්සු අද කාලේ දකින්නට නැති නිසා එයයි හිතනවා අද කාලේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ස්වභාවය ඉක්මවා ගිය අතිශයින් උස්සු අතිශයින් ස්තුල වූ එක්තරා පුරුෂයෙක් තමයි මේ යෝධයෝය කියලා හඳුන්වන්නේ කියලා. ඒ විදිහේ මුලාවකට පැමුණුණු තැන අද කාලේ ඇතන් විට තනින් තන යෝධයෝය කියලා හඳුන්වන්නේ ස්ථූල භාවයේ නැමැති රෝගයෙන් පෙළෙන කායික ස්වභාවයේ Tamanටවත් දරා ගන්නට බැරි කය අනවශ්‍ය ප්‍රමාණයට ස්ථූල වෙලා බෙරා හැලෙන අන්න ඒබඳු මිනිස්සු ඒබඳු රෝගයකින් පෙළෙන මිනිස්සු තමයි අද බොහෝ දෙනා යෝධයෝ හැටියට හඳුනාගෙන තියෙන්නේ. ඒබඳු අයට ගල් කුළුණ ඔසවනවා තබා Tamanගේ කය දරා ගන්නටවත් නොහැකිව ඒබඳු පිරිසට තව දෙයක් කරන්නට පුළුවන්කමක් නැහැ. එහෙමනම් කාටද මේ යෝධයෝ කියලා කියන්නේ? සැබවින්ම යෝධයින්ගේ ශක්තිය රඳා පවතින්නේ පිටට පෙනෙනා වූ මාංශය තුල නෙමෙයි. ඒ අයගේ අවබෝධය සහ මානසික ශක්තිය තුල කායික ශක්තියකුත් එක්තරා ප්‍රමාණයකට ගොඩනගා ගන්නවා. මේ පවතින කයම නිවැරදි විදිහට පරිහරණය කරන්නට දන්නවනම් ඒ අයට කායික ශක්තිය අවදි කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉන්දියාවේ යෝග ව්‍යායාම ආදී අද ලංකාවෙත් ඒවා බහුලව පරිහරණය කරනවා ඒවා තුලින් පුහුණු කරන්නේ මේ කායික ශක්තිය කොහොමද නිසිලස හසුරුවන්නේ නිසිලස අවදි කරන්නේ සැබවින්ම මේ කාය ශක්තිය ගොනු වෙලා තියෙන සූක්ෂම තැන් ඒවට අපි කියනවා නිල කියලා එහෙම නැත්නම් ශරීරයේ සුවිශේෂ ස්ථාන හැටියට අපි හඳුනාගෙන ඒ තන්වල කැටි වෙලා තියෙන ගොනු වෙලා තියෙන ශක්තිය අවදි කළ තැන අපිට මේ කයම පරිහරණය කරගෙන අපි සතු කයම පරිහරණය කරගෙන බොහෝ දේ කරන්නට පුළුවන්. අහසින් යන්නට පුළුවන්, නොඑක් ආකාරයේ ප්‍රාතිහාර කරන්නට පුළුවන් 아무තු දෙයක් නැතත් මේ කයේ තියෙන හැබෑ ස්වභාවය හරියට හඳුනාගත්තොත්. නමුත් බොහෝ දෙනා ඉර්ධි ප්‍රාතිහාර හැටියට හිතන්නේ යමක් කරගෙන කරගෙන යනකොට ඉබේ පහළ වෙන දෙයක් හැටියටයි. එහෙම ඉබේ පහළ වෙන දෙයක් නොවේ. මේ අවබෝධයෙන් යුක්තව කයේ ස්වභාවය තේරුම් අරගෙන ඒ ඒ පරිහරණය කරමින් දියුණු කරගත යුතු එක්තරා ස්වභාවයක්. ඒ වගේම මනසේ ක්‍රියාකාරීත්වය හරියට හඳුනාගෙන ඒ ස්වභාවය දියුණු කරමින් හඳුනාගත යුතු පුහුණු කළ යුතු එක්තරා ස්වභාවයක්. ඒ නිසා කායික ස්වභාවයත් මානසික ස්වභාවයත් නිවැරදිව වටහාගෙන එය හසුරුවන්නට පුළුවන් සූක්ෂම මූලයන් තේරුම් අරගෙන එය නිසිලස හසුරුවන්නට පුළුවන් මානසික ශක්තියක් සහ පෙරහුරුවක් මනා පරිණත භාවයක් ඇති පුද්ගලයා යෝධයාය කියලා අතීතයේ සැලකුවා. ගෝඨයිම්බර වැනි අය මහා විශාල සුවිසල් ශරීර ඇති අයම නෙමෙයි. ඒ අය ශරීරයෙන් මිටි වුණත්, ඒ වගේම කාය ස්වභාවයෙන් කුඩා වුණත්, ඒ අය සතුව තිබුණු ශක්තිය අසීමිතයි. ඒ කුමක් නිසාද? මනස පිළිබඳවත්, කය පිළිබඳවත් නිවැරදිව වටහාගෙන ඒ ක්‍රමානුකූලව පුහුණු කිරීම නිසා ඇති කරගත්තා වූ ශක්තිය. සාමාන්‍යයෙන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් විශාල ගල් පර්වතය අපට බැලූ බැල්මටම එක්කෙනෙකුට තබා 10 12 දෙනෙකුටවත් පෙරලන්නට බැරි ගලක් අපට ඕන නම් අපි දන්නා සාමාන්‍ය දැනුම උපකාර කරගෙන තියෙන තැනින් සලවන්නට පුළුවන් ඒ සඳහා බොහෝ දෙනා කරන උපක්‍රමය තමයි දිග රිටක් හරි එහෙම නැත්නම් යකඩ කූරක් හරි යකඩින්නක් හරි අරගෙන ඒ ගල කෙලවරකට එක් මුල්ලකට හරි එහෙම නැත්නම් එහි බර දරලා තියෙන එක්තරා සංදිස්ථානයකට තවත් කුඩා ගල් කැටයක් තියලා ඒ අතරට අර ලී දණ්ඩ හරි එහෙම නැත්නම් අර යකඩ කූර හරි රඳවලා එක් පැත්තකින් තරමක් පහත් කලහින් පස්සේ ඒ දණ්ඩ දික් වූ තරමට ඒන් දරන්නට පුළුවන් බර ප්‍රමාණය ශක්තිය වැඩි වෙනවා. මෙන්න මේ ක්‍රමයට පොඩි වෙහෙසකින් එහෙම නැත්නම් කුඩා ශක්තියකින් එහෙම නැත්නම් අඩු වැය කිරීමකින් ලොකු බරක් තල්ලු කරන්නට පුළුවන් බව කුඩා දරුවන් පවා අපි කවුරුත් අත්දැකලා තියෙනවා. බැලූ බැල්මට දෑතින් ඔසවන්නට ගියොත් දෑතින් පෙරලන්නට ගියොත් වෙනත් ක්‍රමයකින් පෙරලන්නට ගියොත් 10-12 දිනෙකටවත් පෙරලා ගන්නට බැරි ගලක් වුණත් එහෙම නැත්නම් සුවිශාල වස්තුවක් වුණත් අපට එහි බරදරලා තියෙන මූලික සම්දිස්ථානයේ හරියට හඳුනා ගත්තහම එතනට යම්කිසි සුළු උපක්‍රමයක් කළොත් ඒ එතනින් පෙරලා හරින්නට පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ මුළු ලෝකයේම සෑම දෙයක්ම බාහිරට පෙනෙන ස්වභාවයට වඩා සූක්ෂම ස්වභාවයකින් තමයි තමයි එහි ස්ථාවර භාවයේ රඳා පවතින්නේ. ස්ථාවර භාවයේ රැඳී පැවතින තැන එහෙම නැත්නම් එහි හේතුව කුමක්ද කියලා හරියට හඳුනාගත්තොත් අන්න ඒ තැනැත්තාට පුළුවන්කම තියනවා ඒ යම් ප්‍රමාණයකට වෙනස් කරන්න. නමුත් හේතුව ජනිත වෙන්නේ අපට බාහිරින් පෙනෙන දේ තුල නෙමෙයි එහි සූක්ෂම ස්ථානයක කියන බව අපි නිතරම මතකේ රඳවාගෙන ඒබඳු දේ පිළිබඳව මනස යොමු කරන්න ඕන. එහෙම කරන්නට බැරිව ලොකු ලොකු දේ තමයි ධර්මය, සුවිසල් දේ තමයි ධර්මය කියලා ඒබඳු දෙයට මුලා වෙනකොට අර යෝධයෝය කියලා කියන්නේ ඇඟපතින් මහත් වූ උස් 86යි කියන මුලාවට පැමුණුණු තැන හැබෑවට යෝධයෝ පසෙක ඉඳද්දී කායික වශයෙන් ස්තුල භාවයේ නැමැති රෝගයෙන් පෙළෙන්නා වූ මිනිස්සෙන් තමයි යෝධයෝ හැටියට මුලා වෙලා හඳුනා ගන්නට පුරුදු වෙන්නේ. අන්න ඒ සිදුවීමම තමයි අද අපට ධහම පිළිබඳවත් සිද්ධ වෙලා තියෙන්නේ. අපි ධහම හැටියට සුවිසල් දෙයක් හිතේ රඳවාගෙන ඉන්නකොට 이르දි ප්‍රාතිහාර පෑම, ඒ වගේම තව කෙනෙක් Tamanට නතු කර ගැනීම, එහෙම නැත්නම් නොයෙකුත් විඥා කිරීම වැනි දේවල් දහමේ ඵලයේ හැටියට අපි හිතාගෙන ඉන්නකොට ඒබඳු විඥාකාරයෙන්ට අපේ මනස රවටා ගන්නවා මේ අය තමයි දහම දන්නා අය කියලා. ඒ නිසා අද සමාජයේ බුදුදහම අනුව කටයුතු කරන්නා වූ බොහෝ දෙනා අනුන්ගේ නොයෙක් උපක්‍රම වලට රැවටිලා Taman පවතිනා වූ හැබෑ දහම් මගින් පිටස්තර වෙලා විකෘති වූ මගක යන්නට පෙළඹිලා තියෙන්නේ මෙන්න මේ ස්වභාවය නිසායි මේ අනවබෝධය නිසායි හැම විටම එක්තරා ආශ්චර්ය දෙයක් අద్භූත දෙයක් ධම හැටියට හඟිනකොට ඒ ආශ්චර්ය අద్භූත දේ එක්තරා විකෘති ස්වභාවයකින් ක්‍රියාත්මක කරන්ට යම් කෙනෙක් දක්ෂ නම් ඒ තනත්තාගේ දක්ෂභාවය හමුවේ අපි මුලාවටපත් වෙනවා. ඒ නිසා තමයි නොයෙකුත් විද්‍යාකාරයින්ට අද රැවටෙන தത്വෙට සමාජයේපත් වෙලා තියෙන්නේ. දහම භාවනාව කියලත් අද අනුන්ගේ මනස මුලා කරලා, අනුන්ව නොමගට යොමු කරලා, අනුන්ව යම් යම් දෙයින් මෝහණය කරලා, දැන් අසවල් ධානයට පැමුණුනාය, අසවල් ඵලයට පැමුණුනාය. ඒ ධානයට ඵලයට පැමුණුනා නම් මෙතෙක් වේලා එක් ඉරියව්වෙන් ඉන්නට පුළුවන් වෙනවාය. මේ විදිහට කය ගල් ගැසෙනවාය. එහෙම නැත්නම් මෙබඳු ස්වභාවයකට මනසපත් වෙනවාය. මේ විදිහේ ආශ්චර්ය අద్භූත දේ කියද්දී අපි හඟිනවා අපි හිතනවා හිතනවා එය තමයි හැබෑ දහම එය අනුව තමයි අපෙත් ගමන් කළ යුත්තේ කියලා අපි ඒ බඳු දේ පසුපස හඹාගෙන ගිහිල්ලා අනුන් කියන දේ අනුව දහම දකින්නටයි අපි අද බොහෝ විට උත්සාහ කරන්නේ. නමුත් තථාගතයන් වහන්සේ පැහැදිලිව මේ සීවක පරිව්‍රාජකයාට පැහැදිලි කරනවා ධර්මයේ සාන්තුෂ්ටිකයි කියලා අපට දැක ගන්නට තියෙන්නේ කුමක්ද අජ්ජත්තං සන්තං වා අජ්ජත්තං ලෝභං අත්තිමේ අජ්ජත්තං ලෝභෝති පජානාති යම් කෙනෙකුට පුළුවන් නම් Tamanගේ මනසේ ලෝභය තියෙනවා නම් මේ මගේ මනසේ ලෝභය තියෙනවා මේ හටගත්තේ මෙහෙමයි මෙන්න මෙහෙමයි මේක වැඩෙන්නේ කියලා මෙපමණකින්වත් දැක ගන්නට පුළුවන් නම් ඒ තනත්තා අර විදිහෙන් නොයෙකුත් විඥා කරන කෙනෙකුට වැඩිය දහමෙහි සාන්දෘෂ්ටික භාවය අත්දකිනවා ධර්මයේහි අකාලික භාවය ඒහි පස්සික භාවය පච්චත්තං වේදිතබ්බ ගුණය ඒ තනත්තා මනවින් අවබෝධ කරගන්නවා. නමුත් එතනට පැමිණෙන්නට අපට බොහෝ දේ බාධා කරනවා. සමාජ සම්මතය බාධා කරනවා අන් අය විසින් පොළඹවන්නා වූ පෙළඹවීම බාධා කරනවා අපේ රුචි අරුචිකම් අපට බාධා කරනවා අපේ සාංශාරික ඇබ්බැහි අපට බාධා කරනවා අපි සිහි කල්පනාවෙන් විමසිල්ලෙන් තොරවීම අපට බාධාවක් වෙනවා ප්‍රඥාවෙන් අඩුවව අපට බාධාවක් වෙනවා මෙබඳු බොහෝ කරුණු ඒ සඳහා බාධක හැටියට ක්‍රියාත්මක වෙනවා මේ සියලුම බාධක ක්‍රියාත්මක වෙන්නට ක්‍රම දෙකක් හරහා අපට අපේ මනස තුලින් ඒ विद्यमान වෙනවා. මොක කුමක්ද බොහෝ වෙලාවට අපි ධර්මයේ හැටියට හඟින්නට හිතන්නට පුරුදු වෙන්නේ අපි කැමති දේ පමණක් ධර්මයේ විය යුතුයි. අකමැති දේ ධර්මයේ නොවිය යුතුයි කියනාසේ හැඟීමක් මිනිසුන් තුල ස්ථාපිත වෙලා තියෙනවා. බොහෝ අවස්ථාවන්හිදී ලෝකයේ පිළිබඳව ජීවිතයේ පිළිබඳව පරිසරයේ පිළිබඳව මෙලව පරලොව පිළිබඳව අපි බොහෝ දේ දැනගෙන ගන්නවා. එසේ දැනගෙන ගන්නා වූ දේ අපි කැමති යමක් තියෙනවා නම් අපි රුචි කරන යම්කිසි රටාවක් තියෙනවා නම් ඒ රටාවට යමක් සිද්ධ වුණොත් අපි ඒක පිළිගන්නට ලෑස්තියි. ඒ අපි හිතන අපි හඟින රටාවට පිටස්තරින් යමක් සිදු වෙනවා නම් අපි හැම තිස්සෙම ඒක ප්‍රතික්ෂේප කරනවා. ලෝකයේ දේවල් වෙනස් වෙන බව අපි දන්නවා. නමුත් යමක් වෙනස් වෙනකොට, යමක් බිඳී යනකොට, යමක් අහිමි වෙනකොට, කෙනෙක් මරණයටපත් වෙනකොට අපි ඒක ප්‍රතික්ෂේප කරනවා, හඬා වැළපෙනවා, අනුන්ට දොස් නගනවා. මෙසේ නොයෙකුත් විකෘති මනෝභාවයන්ට අපි පැමිණෙනවා. දැන් අපි කුමක්ද මේ ප්‍රතික්ෂේප කරන්නේ හැබෑවට ලෝකයේ සිද්ධ වෙන්නා වූ හේතුව ඵලය නැමැති ධර්ම સિદ્ધාන්තයයි අපි ප්‍රතික්ෂේප කරන්නේ. එසේ ප්‍රතික්ෂේප කරන අතරතුරේ අපි කියනවා මට මේ ධර්ම වැටහෙන්නේ නැහනේ. මට මේ ධර්ම වටහන්නට බෑනේ. කොහොමද මේ ධර්මයේ වටහා ගන්නෙ? කොහොමද මේ ධර්මයේ වටහා ගන්නට ක්‍රමය? මේ ධර්මය ඇයි අපට නොවැටහෙන්නේ කියලා එය අන් අයකින් ප්‍රශ්න කරනවා. අන් අයගෙන් ප්‍රශ්න කර තැන භික්ෂුන් වහන්සේලා තව දැනුගත් අයත් ඒ අයට පැහැදිලි කරලා දෙනවා ධර්මයේ anu මෙයයි හේතුව ඵලය මෙයයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය මෙයයි යමෙක් හේතුව හඳුනාගත්තොත් එබඳු අයටම පමණයි ඒ හේතුව වෙනස් කරලා මේ දුක් ජනිත වෙන ස්වභාවය වළක්වන්නට පුළුවන් වෙන්නේ මේ කාරණය নিরතුරු අපි ශ්‍රවණය කළා මේ කාරණය පිළිබඳව අපි සිතා බැලුවත් ඒ සිදුවීම් සිදු වෙනකොට ඒවා ප්‍රතික්ෂේප කරන්නේ හැම තිස්සෙම අපි අපි කැමති ලෝකයක් මනසින් නිර්මාණය කරගෙන තියෙනවා ඒ අපේ සිතුවිලි ලෝකය අපේ මානසික ලෝකයට අනුව යමක් සිද්ධ වෙනවා නම් අපි ඒ පිළිගන්නට සූදානම් ඒට පිටස්තරින් යමක් සිද්ධ වෙනවා නම් අපි ඒ හැමදේම ප්‍රතික්ෂේප කරනවා. පින තුනේ අපි කැමති දේ සිද්ධ වෙන්නේ හේතුවක් අනුවයි අපි අකමැති දේ සිද්ධ වෙන්නේ හේතුවක් අනුවයි. කැමති දේ හේතුවක් අනුව සිද්ධ වෙන බව හඳුනා ගන්නටත් අපට නොහැකි වෙන්නේ කැමති දේ නිසා ඒ ආස්වාදයෙන් බැඳිලා භුක්ති විඳිනවා විනා එහි හේතුව සොයන්නට අපි කොයිම අවස්ථාවකවත් උත්සාහයක් ගන්නෙ නැහැ, මනස අවදි කරන්නේ නැහැ. ඒ වගේම අකමැති දේ සිද්ධ වෙනකොට ඒවා විඳින්මින් ප්‍රතික්ෂේප කරමින් ඒන් පලා යන්නට උත්සාහ කරනවා විනා කවමදාකවත් එයට මුහුණ දෙමින් එහි හේතු හඳුනාගෙන එය වෙනස් කරගන්නට අපි උත්සාහවත් වෙන්නේ නැහැ. මේ දුර්වලතාවය අපි තුල පවතින තාක්කල් කොයිතරම් ධම ඇසුවත්, කොයිතරම් ධම ගැන සිතුවත්, ඒ ධම ප්‍රායෝගිකව සාන්දෘෂ්ටිකව අපට ප්‍රතිඵල අත්දකින්නට නොහැකි වෙනවා. එය බොහෝ අවස්ථාවන්හිදී ප්‍රමාද වෙලා ව්‍යර්ථ වෙලා යනවා. ඒ ධහමේ දෝෂයක් නෙමේ යමෙක් ධහම ප්‍රතික්ෂේප කරනවාද ඒ තැනත්තා ධහම දකින්නේ. ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරාභව. යමෙක් ධර්මයට කැමති වෙනවද ධර්මය පිළිගන්නවද ඒ තැනත්තා දියුණුවට અભිවෘද්ධියට පැමිණෙනවා යමෙක් ධර්මයට ද්වේෂ කරනවද ධර්මයේ ප්‍රතික්ෂේප කරනවද ඒ අය ධර්මයෙන් පිරිහෙන බව තථාගතයන් වහන්සේ දේශනා කළා මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ අපට පහදා දෙන මේ සද්ධර්මය කුමක්ද කියලා નિවර්දිව හඳුනා ගන්නට නම් අපි බොහෝ වෙලාවට කල්පනා කරන්නේ සත්‍ය ධර්මයයි කියලා අපි වෙන් කරගත්තු දේ පමණක් එයම අධ්‍යයනය කරමින් එය පමණක් මතු කරගන්නට උත්සාහ කරමින් අන් සියල්ලම ප්‍රතික්ෂේප කරන්නට ප්‍රාණඝාතයෙන් වැළකීම සුදුසුයි. ඒ නිසා ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉඳීම පිළිබඳව අපි කල්පනා කරනවා විනා ප්‍රාණඝාතයේ සිදුවෙන්නේ කුමක් නිසාද කියලා අපි තෝරා බේරා ගන්නට උත්සාහ කරන්නේ මත්ස්‍ය මාංශයෙන් වැළකීලා ඉන්න එක හොඳයි. ඒ සඳහා අපි හැමදෙනාම දිරිමත් කරනවා. නමුත් මිනිසුන් මත්ස්‍ය මාංශයට පෙළඹෙන්නේ මොකක් නිසාද? එහෙම වෙන්නේ කුමක් නිසාද කියලා තෝරා බේරා ගන්නට බැරි වුණොත් අපි එතනදී මස් මාළු අනුභව කරනාට ද්වේෂ කරනවා, පිළිකුල් කරනවා කරනවා ඒ තුලින් අපේ හිත දූෂ්‍ය කරගන්නවා විනා එහි හැබැයි අරුත එහි හැබැයි හේතුව හඳුනා ගන්නට අපට නොහැකි වෙනවා මෙන්න මේ විදිහට දහම අදහම හැටියටත් සාධාරණයේ අසාධාරණයේ හැටියටත් විය යුත්ත නොවිය යුත්ත හැටියටත් යුතුයකම් අයුතුයකම් හැටියටත් අපි නොයෙක් දේවල් ලෝකයේ පිළිබඳව ඒ ඒ අන්තවලට බෙදාගෙන වෙන් කරගෙන පවත්වාගෙන යනවා. මේ අන්ත දෙක උසය මිටිය, හොඳය නරකය, ආලෝකයේ අන්ධකාරය, සදාචාරයේ දුරාචාරය, ඒ වගේම ධර්මයේ අධර්මය ඒ වගේම සාධාරණයේ අසාධාරණයේ ආදී වශයෙන් අපි මේ ලෝකේ පවතින දේවල් ලෝකේ සිදුවෙන දේවල් අපි වෙන් කරලා බෙදා ගන්නවා හොඳ දේ එක් අන්තයකටත් නරක දේ තවත් අන්තයකට ඊට පසුව අපි කරන ප්‍රධානම දේ තමයි හොඳ දේ පමණක් තිබිය යුතුයි හොඳ දේ පමණක් ලෝකේ විය යුතුයි නරක දේ සිදු නොවිය යුතුයි කියන ආකාරයේ මානසික තත්ත්වයක් ඇති කරගන්නවා අපි නරකයයි කියලා වෙන් කරගත්තු දේ හැම විටම ප්‍රතික්ෂේප කරන්නට ඒ වලකාලන්නට අපි බොහෝ වෙහෙස ගන්නවා ඒ වලක්වා ගන්න එක සුදුසුයි නමුත් වැළැක්වීමට වැඩිය බොහෝ වෙලාවට අපි කරන්නේ ප්‍රතික්ෂේප කිරීම සහ පලා යාමයි. යමක් වැරදි නම් ඒ වළක්වා ගන්නට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා. උන්වහන්සේ මඟ පෙන්වා. නමුත් ඒ ප්‍රතික්ෂේප කිරීමෙන් හෝ පලා යාම තුලින් නෙමෙයි. එහි වරද හඳුනාගෙන වැරද්ද සිද්ධ වෙන්නේ කොහොමද කියලා තේරුම් අරගෙන ඒට හේතු වෙනවින් හඳුනාගෙන ඒයින් නිදහස් වෙන්නට මඟ හදා ගන්නට ඕනේ. තථාගතයන් වහන්සේ චතුරාර්ය සත්‍ය හැටියට අපට දේශනා කළේ මේ පිළිවෙතයි. යම් ගැටලුවක් තියෙනවා නම් පළමුවෙන් මේ ප්‍රතික්ෂේප කිරීම නොවේ කළ යුත්තේ. ඒ નિවරදිව හඳුනා ගන්නට ඕනේ. එහි හේතු හොයන්නට ඕනේ. ඒ හේතුව හොයාගත්තොත් ඒ හේතුව වෙනස් කරන්නට පුළුවන් බව Tamanට හඳුනාගත හැකි. ඒ සඳහා කුමක් කළ යුතුද කියලා දැනගෙන ඒ ක්‍රමානුකූලව පිළිපදින්නට ඕන. එහෙම කළොත් විතරයි අපි අකමැති දේ එහෙම නැත්නම් ඒ ගැටලුව අපිට निराකරණය කරන්නට පුළුවන් වෙන්නේ. නමුත් යම් කිසි කෙනෙක් යම් ගැටලුවක් ඇති වෙනකොට ඒක නොසුදුසු දෙයක් හැටියට ප්‍රතික්ෂේප කරලා ඒ සමග ගැටුමක් ඇති කරගෙන ඒන් පලා යන්නට උත්සාහ කරනවා නම් ඒ තනත්තා කවමදාකවත් එහි හේතුව නිවැරදිව හඳුනා ගන්නේ නැහැ. හේතුව හඳුනා නොගන්නා තාක්කල් ඒ තනත්තා ගැටලුව නිවැරදිව දකින්නේ නැහැ. ගැටලුවත් හේතුවක් නොදකින තාක්කල් එයින් මිදීමේ මඟ ඔහුට වැටහෙන්නේ නැහැ. මඟ නොදකින තාක්කල් ඒ තනත්තා ඒ මඟ ගමන් කරනවාය කියන දේ කිසිදාක සිද්ධ නොවන දෙයක්. එහෙමනම් අපි ජීවිතයේ යම් යම් දේ ප්‍රතික්ෂේප කිරීම තුළින් අපි කුමක්ද ප්‍රතික්ෂේප කරන්නේ? අපි කුමක්ද අපට අහිමි කරගන්නේ? තථාගතයන් වහන්සේ දේශනා කළා වූ ධර්ම මාර්ගයයි. බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කර දුන්නා වූ චතුරාර්ය සත්‍ය මාර්ගයමයි අපි පරිහානියටපත් වෙන්නේ. නමුත් යම් යම් අවස්ථාවල අපි අන් අයගෙන් ඉල්ලා හිටිනවා මටත් මේ ධහම වටහා දෙන්න මට මේ ධහම වැටහෙන ආකාරයට කියා දෙන්න මේක කියා දීමක් තුලින් පමණක් කරන්නට පුළුවන් දෙයක් නෙමේ Tamanගේ ජීවිතයේ අත්විඳින්නා වූ අත්දකින්නා වූ සෑම දෙයක් තුලින්ම වටහා ගත යුතු ධර්මතාවය ඒ නිසා බුදුරජාණන් වහන්සේ හැම විටම දේශනා කළා Tamanගේ නුවණින් Tamanගේ ශක්තියෙන් Tamanගේ වීරයෙන් මේ හඳුනා ගන්නට උත්සාහ කළ යුතුයි ඒ ප්‍රායෝගික වශයෙන් එදිනදා ජීවිත ජීවිතේ පුහුණු විය යුතුයි. එදිනදා තමන් යමක් අත්දකිනවද ඒ හොඳේ නරකය කියලා යම් ආකාරයකින් නම් කරලා ආස්වාදයෙන් වැළඳ ගන්නටවත් ඒ වගේම ප්‍රතික්ෂේප කරලා පලා යන්නටවත් නොවේ ලෝකයේ තියෙන හොඳ හෝ නරක එසේ සිද්ධ වෙනවා ඒ සිද්ධ වෙන අතරේ අපි කැමති දේ අත්දකිද්දී එය නිකම්ම නිකම් සිදුවීමක් බවට පත් වෙන්නට ඉඩ නොහැර එය අත්දැකීමක් බවට පත් කරගන්න ඕනේ. අයහපත් දේ සිදුවෙද්දිත් එය නිකම්ම සිදුවීමක් හැටියට සිදු වෙන්නට ඉඩ නොහැර අත්දැකීමක් බවට පරිවර්තනය කරගන්න ඕන. එහෙම නැති වුණොත් අපේ ජීවිතයේ හොඳ නරක සිදුවීම් පෙළක් හැටියට ගලාගෙන යනවා විනා කවදාවත් අපි අවබෝධය ලබන්නේ නැහැ. කොහොමද සාමාන්‍ය සිදුවීමක් අත්දැකීමක් බවට පරිවර්තනය වෙන්නේ? ඒ හොඳයි නරකයි කියලා ප්‍රතික්ෂේප කරන්නට යන්නේ නැතුව හොඳයි කියලා ආස්වාදයෙන් හිස මත තියාගන්නට උත්සාහ කරන්නේ නැතිව නරකයි කියලා එය ඉවත හෙලන්නට උත්සාහ කරන්නේ නැතුව අපට තරමක් මැදහත් වූ සිතින් එහෙම උනේ කොමක් නිසාද කියලා ආවර්ජනා කරලා හේතු හඳුනා ගන්නට යම් උත්සාහයක් ගත යුතුයි. හොඳ දේ සිද්ධ වුණා නම් ඒ හොඳ දේ සිදුුනේ කෙබඳු හේතුවකින්ද නරක දේ සිදුුණා නම් ඒ නරක දේ සිදුුනේ කෙබඳු හේතුවකින්ද මේ හේතුව යම් කෙනෙක් හඳුනා ගන්නවා නම් ඒ තනත්තාට නරක දේ ප්‍රතික්ෂේප කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. නරක දේ වළක්වා ගන්නට පුළුවන් හේතුව නැති කිරීම තුළින්. හොඳ දේ හේතුව හඳුනා ගන්නා වූ තනත්තාට හොඳ දේ ප්‍රාර්ථනා කරමින් ආයාචනා කරමින් යදිමින් අනුන් පසුපස යන්නට දෙයක් නැහැ. හොඳ දේ ජනිත වෙන්නේ මෙහෙමයි කියලා හඳුනාගත්තු තැන ඒ තැනත්තාට Taman විසින්ම හොඳ දේ ජනිත කරගන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ ස්වභාවයට යම් කිසි කෙනෙකුගේ මනස දියුණු කරනවද තියුණු කරනවද අන්න එය තමයි තථාගතයන් වහන්සේ පජානාති කියන වචනයෙන් දේශනා කළේ. ජානාති කියන්නේ දැනගන්නවා, පජානාති කියන්නේ ගැඹුරින් හේතුඵල අනුව දැනගන්නවා. යම් කෙනෙකුට එදිනදා ජීවිතයේ සිදුවෙනා වූ සිදුවීම් නිකම්ම සිදුවීම් වැලක් හැටියට ගලාගෙන යන්නට ඉඩ නොහැර ඒවා පිළිබඳව ආපසු හැරී ආවර්ජනා කරන්නට පුළුවන් නම් Tamanගේ චිත්ත સંතානයේ සමග ඒවා ප්‍රතික්‍රියා දක්වන ආකාරය හඳුනා ගන්නට පුළුවන් නම් එහි හේතු කාරණා નિවරදිව අධීක්ෂණය කරන්නට පුළුවන් නම් අන්න එතනිනුයි සද්ධර්මයේ සාන්දෘෂ්ටික භාවය ජනිත වෙන්නේ සද්ධර්මයේ අකාලික භාවය ඒහි පස්සික භාවය අපට ඒ තුලින්ම අත්දකින්නට පුළුවන්කම තියෙනවා වෙනතුනේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ආසන්න කාලයේදී එක්තරා තරුණ භික්ෂූන් වහන්සේ නම පැවිදි වෙලා උන්වහන්සේ දීර්ඝ කාලයක් මුළුල්ලේ භාවනා කරන්නට ගුණධම් වඩන්නට උත්සාහවත් වුණා. නමුත් උන්වහන්සේ රාග අධික චරිතයක්. ඒ නිසා උන්වහන්සේ හැම විටම සරාගී මනෝභාවයන් තුල කැළඹීමටපත් වෙනවා. උන්වහන්සේට භාවනා කරනවා තබා සිත එකඟ කරගන්නටවත් පුළුවන්කමක් ලැබුණේ නැහැ. නමුත් උන්වහන්සේ සද්ධාව තියෙන භික්ෂුන් වහන්සේ නම. ඒ නිසා කවදාකවත් සීලය paludu කරගත්තේ නැහැ. බොහොම අමාරුවෙන් වෙහෙසෙන් වෙහෙසීමෙන් සිල් ආරක්ෂා කළා. නමුත් මනස තැන්පත් කරගන්නට යමක් වටහා ගන්නට තරම් මනස ඒකාග්‍ර වෙන්නේ නැහැ. අර කාම රාගයෙන් නිරන්තරයෙන් මනස පීඩාවටපත් කරනවා. උන්වහන්සේ හැම තිස්සෙම උත්සාහවත් උනේ මේ රාගය හොඳ නැති දෙයක්, මේක නොසුදුසු දෙයක්. එනිසා මේක ඉවත් කරගත යුතුයි, මේක අයින් කළ යුතුයි කියලා උන්වහන්සේ හැම තිස්සෙම Tamanගේ මනසේ ජනිත වෙන රාගය සමග මහා පොර බැදීමක්, මහා ගැටුමක් ඇති කරගත්තා. නමුත් ඒ තුල උන්වහන්සේ හැම විටම අසහනේ දුක වේදනාව අත්දැක්කා විනා රාගය Tamanගේ මනසින් ඉවත් කරගන්නට උන්වහන්සේ අපොහොසත් වුණා. වුණා. එක් දවසක් උන්වහන්සේ කල්පනා කරනවා මේ රාගයේ තරමක් නැඩපවත්වා ගන්නට අසුබ භාවනාව කිරීම සුදුසුයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා තරමක් අසුබේ වඩන්නට උත්සාහ කළොත් මට පුළුවන් වේවි මේ මනෝභාවය සමනය කරගන්නට. එහෙම හිතලා ඒ සඳහා සුදුසුම තැන අමුසොහනයි කියලා කල්පනා කරලා උන්වහන්සේ මලමිනි අමුයෙන්ම ගෙනත් දාලා යන සොහොන් පිටියට වැඩම කළා අසුබ දර්ශනයක් අරගෙන Tamanගේ මනසේ රාගය තරමක් පිටමන් කරගන්නට උන්වහන්සේ අමුසොහනට ළඟා වෙද්දී දුර තියාම උන්වහන්සේ දකිනවා එක්තරා මල සිරුරක් ගෙනවිත් දාලා ඒක කුණු වෙලා මැස්සු වහනවා ඒ වගේම බොහෝ දුරට පවා එහි දුර්ගන්ධය දැනෙනවා. නමුත් උන්වහන්සේ දුගඳ විඳ දරාගෙන ටිකෙන් ටික ඒ මල සිරුරට සමීප වුණා මේ අසුබ සංඥාව මනසට අරගෙන රාගය Tamanගේ මනසින් ඉවත් කරන්නට. ටිකෙන් ටික සමීප වෙද්දී මේ මල සිරුර ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලා හඳුනා ගන්නට බැරි තරමට ඉදිමිලා පණුව නලියනවා නැස්ස වහනවා ඕජාව වැగిරෙනවා. නමුත් උන්වහන්සේ සමීපව මේ මල සිරුර නරඹද්දී උන්වහන්සේ දුටුවා මේ මල කඳෙහි කෙස් වල ස්වභාවය සහ ඇඳුම් පැළඳුම් වල ස්වභාවය මත මේ ස්ත්‍රී මල සිරුරක්කේ කියන බව යන්තමින් උන්වහන්සේට සංඥාවක් මතුණා. ඒ සංඥාව මතුවෙනවත් සමගම සිතගත වසාගෙන මනස සම්පූර්ණයෙන්ම විකෘති කරමින් ගැඹුරු සරාගී චේතනාවක් උන්වහන්සේගේ මනස තුල අවදි වෙන්නට පටන් ගත්තා. උන්වහන්සේ එතනදී අධිකසේ කැළඹීමටපත් වුණා. තමන් වහන්සේ මේ අමුසොහනට පැමිණියේ මල සිරුරක් දිහා බලලා අසුබ සංඥාව මතු කර ගන්නටයි. නමුත් අසුබ සංඥා වෙනුවට වෙනදාටත් වඩා සරාගී සංඥාවන් Tamanගේ ගතසිත පෙලාගෙන මේ විදිහට මතුනේ කොහොමද? උන්වහන්සේට මේක මහා ප්‍රහේලිකාවක්. දැන් අසුබේ වැඩිම කෙසේ වෙතත් ඒක කොහොමවත් කරන්නට පුළුවන් කමක් නැහැ. උන්වහන්සේ පැත්තකට වෙලා වාඩි වෙලා ගහක් යට ඉඳගෙන Tamanගේ මනසට මොකද උනේ කියලා ටිකක් විමසිල්ලෙන් බලන්නට උත්සාහ කළා. අසුබේ වැඩිමත් පැත්තකින් කියලා රාගය සමග පොරබැදීමක් පැත්තකින් තියලා මේ මනසට මොකද්ද උනේ කියලා උන්වහන්සේ ටිකක් මෙනෙහි කරන්න පටන් ගත්තා. අන්න එතනදී උන්වහන්සේ දැකගත්තා ඇත්තට මෙතන කාන්තාවක් හිටියේ නෑ. මෙතන තිබුණේ කුණු වෙච්ච දුගඳ හමන මැස්සව හන පණුව නලියන මල සිරුරක් විතරයි. එහෙමනම් මෙතන කාන්තාවක් කියලා දර්ශනය වෙන්න කිසිවක් නෑ. නමුත් අර කෙස් ටිකෙන් ඇඳුම් පැළඳුම් වලින් මේ කාන්තාවක් කියලා සංඥාව මතුණා විතරයි රාගය උත්සන්න වුණා. නමුත් මේ රාගය මතුනේ මල සිරුර පිළිබඳවද මේ මල සිරුර ස්පර්ශ කරන්නටවත් Tamanගේ මනසේ හැඟීමක් නැහැ. එහෙමනම් මේ රාගයේ මතුනේ කවුරුන් සම්බන්ධවද? අර මනසේ ස්ත්‍රී සංඥාව ජනිත වෙනකොටම මනස විසින් Taman කැමති ස්ත්‍රී රූපයක් මවා දුන්නා. ඒ Taman කැමති ආකාරයෙන් Tamanගේ මනස ප්‍රිය කරන ආකාරයෙන් මනසින් නැවූ ස්ත්‍රී රූපයටයි Tamanගේ මනසේ රාගය මතුවීගෙන බන්ධනේ මතුනේ. එහෙමනම් මල සිරුරක් දකිද්දිත් Tamanගේ මනස විසින් ඒ මල සිරුරෙන් ගත්තු එක්තරා සටහනක් මුල් කරගෙන රාග සංඥාව මතු කළේ මෙහි තිබුණු දෙයක් මත නෙමේ මනසින්ම ගොඩ නැගුවා වූ අභූත දර්ශනයක් මතයි. එහෙමනම් රාගය කියන එක කොයිතරම් විකෘතියක් අපේ මනස තුල ඇති වෙනවද? ඇති දේ නැති කරලා පෙන්වන්නට, අසුබ දේ සුබ වශයෙන් පෙන්වන්නට, යථාර්ථයේ කන පිට හරවන්නට, නැති දේ මවා පෙන්වන්නට සම්පූර්ණ මනස මුලා කරන්නට, බොළඳ කරන්නට, manussත්වයෙන් පිරිහෙලලා තිරස්චීන තත්ත්වයට පහත් තත්වයට ඇදහිලන්නට මේ රාගය කොච්චර හේතු වෙනවද කියලා උන්වහන්සේ එතනදී තමයි රාගයේ හැබෑ ස්වභාවය අවබෝධ කරගත්තේ හඳුනාගත්තේ අන්න ඒ විදිහට දකිනකොටම රාගයේ පවතින නිස්සාරත්වය රාගයේ පවතින භයානකත්වය එහි පවතින ආදීනවය හරියටම උන්වහන්සේට ප්‍රත්‍යක්ෂ වුණා එය අනන්ත සංසාරයේ Tamanගේ මනස මුලා කරමින් පවතින දේ වෙනුවට වෙනත් දෙයක් මනසින් මවා පෙන්නමින් ඒ මනසින් මවා පෙන්වන්නා වූ මානසික ලෝකය බාහිර ලෝකයේ තුලින් අපේක්ෂා කරමින් නැවත නැවත මැරෙමින් උපදමින් පවතිනා මේ භව ගමනෙහි තියෙන નિસරු භාවය අන්ධ භාවය උන්වහන්සේට එතෙන්දී මැනවින් ප්‍රත්‍යක්ෂ වුණා. ඒ ප්‍රත්‍යක්ෂ වෙනවා සමගම රාගය මූලික කොට ඇති තෘෂ්ණාව මූලික කොට ඇති සියලු ක්ලේශ ධර්මයන් මනසින් අතුරුදහන් වුණා ප්‍රහාණය වුණා. උන්වහන්සේ සියලු කෙලෙසුන් නැසා ඒ අමුසොහනේදීම අරහත්ත්වයට පැමුණා. දැන් උන්වහන්සේ කුමක් නිසාද එතනට මෙතෙක් කාලයක් නොප මුණුනේ. උන්වහන්සේට නුවණ නොතිබුණා නෙමේ උන්වහන්සේට යථාර්ථේ වටහා ගන්නට ශක්තිය නොතිබුණා නෙවෙයි නමුත් සිද්ධ වුණු එකම දේ Taman ලෝකේ හොඳයි නරකයි කියලා දේවල් වෙන් කරගෙන තියනවා ඒ හොඳයි කියලා වෙන් කරගත්තු දේ පමණක් Tamanගේ මනසේ පහළ විය යුතුයි නරකයි කියලා වෙන් කරගත් දේ පහළ නොවිය යුතුයි කියන එක්තරා විසංවාදී තර්කයක උන්වහන්සේ පැටලිලා හිටියා ඒ නිසායි උන්වහන්සේට යථාර්ථය වටහා ගන්නට නොහැකි වුණේ. Tamanගේ මනසේ ලෝභය මතු නොවිය යුතුයි, රාගය මතු නොවිය යුතුයි. ඒ මහා භයානක දෙයක්. ඒ භික්ෂුවකට නුසුදුසු දෙයක්. ඒක තුලින් අකුසල් ජනිත වෙනවා. ඒ තුලින් අපාගත වෙනවා. ඒ නිසා මෙය වහාම මනසින් ඉවත් කර යුතුයි කියන තර්කය මත උන්වහන්සේ රාගය සමග පොරබැදුවා විනා ඒ ප්‍රතික්ෂේප කරන්න උත්සාහ කළා විනා ඒන් පලා යන්නට උත්සාහ කළා විනා රාගය වටහා ගන්නට නිදහස් මනසින් ආවර්ජනා කරන්න ප්‍රත්‍යවේක්ෂා කරන්නට හේතුව හොයන්නට උන්වහන්සේ මින් පෙර පෙළඹිලා තිබුණේ නැහැ. අහඹු විදිහට හරි උන්වහන්සේ ඒ සඳහා පෙළඹුණු පළවෙනි වතාවේ උන්වහන්සේ වටහා ගත්තා මේ රාගය නිසා කොච්චර අන්තරායක් මනස තුල ජනිත කරනවද ඒ නැවත නැවත භවෙන් භවයේ උපදිමින් මැරෙමින් අනන්ත දුක් විඳින්නට අපට කොයිතරම් හේතුවක් වෙනවද කියලා. එහෙමනම් එතනදී උන්වහන්සේ අසුභය තුළින් රාගී ස්වභාවය යටපත් කරන්නට උත්සාහ දරන තාක්කල් රාගයේ ස්වභාවය වටහා ගත්තේ නැහැ. රාගයෙන් පලා යන්නට උත්සාහ කරන තාක්කල් රාගයේ ස්වභාවය වටහා ගත්තේ නැහැ. රාගය ප්‍රතික්ෂේප කරන තාක්කල් උන්වහන්සේ රාගයේ ස්වභාවය වටහා ගත්තේ නැහැ. මේන් අපි අදහස් කරන්නේ රාගයේ තිබුණට වරදක් නැහැ. රාගයේ තියෙන්නට ඕනේ. ඒ ආස්වාදනය කළ යුතුයි කියන කාරණයක් නෙමෙයි. රාගයේ නුසුදුසු දෙයක් තමයි. නමුත් නුසුදුසු දෙයක් කියලා පලා ගිහින් හෝ ප්‍රතික්ෂේප කරලා හෝ අපට අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා දහම යනු අපි කැමති දේ පමණක් නෙවෙයි අකමැති දේ ජනිත වෙනවා. කැමැති අකමැති බෙහෙදයකින් තොරව හේතුන්ගෙන් ජනිත වෙන්නා වූ හේතුඵල සංසිද්ධියක් සද්ධර්මයේ හැටියට තථාගතයන් වහන්සේ ලෝකයට දේශනා කළා. යමකට අපි අකමැති නම් ඒ දේ වෙනස් කරගන්න ඕන නම් කල යුත්තේ ප්‍රතික්ෂේප කිරීම නෙමෙයි. ඒ නිවැරදි නිවැරදිව අධ්‍යයනය කරලා හේතු හඳුනාගෙන ඒ වෙනස් කරගන්නට මං සලසා ගැනීමයි. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී විශේෂයෙන් දේශනා කරන්නේ චිත්ත භාවනාව පිළිබඳව එහෙම නැත්නම් චිත්තානුපස්සනාව දක්වද්දී සරාගිකං වා චිත්තං සරාගිකං චිත්තන්ති පජානාති වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති වීතදෝසං වා චිත්තං වීතදෝසං චිත්තන්ති පජානාති රාගයේ ඇතිකල්හි මේ රාගයේ මතුණා මේ මේ හේතුන්ගෙන් මතුණා කියලා ගැඹුරින් අවබෝධ කරගන්නට දැනගන්නට උත්සාහ කරන්නට ඕන. රාගේ නැති කල්හි දැන් මගේ මනස රාගයෙන් නිදොස් වෙලා පැහැපත්ව පවතිනවායි කියන කාරණේ වටහා ගන්න ඕන. ද්වේෂයක් ඇති වුණු වෙලාවේදී බාහිර ලෝකයක් එක්කලා ගැටෙනවා වගේම Tamanගේ මනසත් එක්කත් ගැටුමක් ඇති කරගන්නේ නැතුව බාහිර ලෝකය හෝ අභ්‍යන්තර ලෝකය ගැන ගැටීම ඉවත හෙළලා මේ ද්වේෂයක් මනසෙහි ජනිත වුණා එයින් මගේ මනස මේ මේ ආකාරයෙන් පීඩාවටපත් කරනවායි කියන කාරණය નિවරදිව වටහා ගන්නට උත්සාහ කරන්න ඕනේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ හැම විටම මෙහිදී දේශනා කරන්නේ මතු කරන්නට වටහා දෙන්නට උත්සාහ කරන්නේ මේ පවතින ලෝකේ පවතින ස්වභාවයෙන් අවබෝධ කරගන්නට වෙරදරනවා විනා පවතින ලෝකේ වෙනස් කරන්නට උත්සාහ කිරීමක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලින් දේශනා කළේ. සාන්දෘෂ්ටිකයි ධර්මය අකාලිකයි ධර්මය කියලා උන්වහන්සේ දහමෙහි ගුණ ප්‍රකාශ කළේ ලෝකේ පවතින දේවල් කන පිට හරවලා ඒවා වර්ග කරලා ඒ අන්තයට මේ අන්තයට බෙදා දක්වලා මේ කොටස පමණයි හොඳ මේ කොටස නරකයි කියලා වර්ගීකරණය කරලා නරක ඒවා ඉවත් කරලා හොඳ දේවල් විතරක් ලං කරගෙන නිවන් දකින්නා වූ මගක් නෙවෙයි තථාගතයන් වහන්සේ ධර්මයේ තුලින් දේශනා කළේ හොඳ නරක සියල්ල ලෝකයේ තුල සිද්ධ වෙනවා ඒවා අපි කැමති වෙන්නටත් පුළුවන් අපි අකමැති වෙන්නටත් පුළුවන් කැමති වුණත් අකමැති වුණත් ඒ සිදුවෙන දේ කුමක් නිසා සිදුුණාද කෙබඳු හේතුවකින් සිදුුණාද කියලා අපිට ටිකක් අධ්‍යයනය කරලා බලන්නට පුළුවන් නම් විමසා බලන්නට පුළුවන් නම් ඒ තුලින් ඇති කරගන්නා අවබෝධය අපට උදව් වෙන්නේ හේතුව හඳුනාගෙන හේතු වෙනස් කරලා ඒ පීඩාවෙන් ඒ ගැටලුවෙන් මනස නිදහස් කරගන්න. ඒ නිසා පින්වතුනි තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේදී ප්‍රධාන වශයෙන්ම අවධාරණය කරන්නේ මෝලිය සීවක පරිබ්‍රාජකයා ඇසූ පැනයට පිළිතුරු දීම වශයෙන් කුමක්ද ඔහු ඇසූ පැනය ස්වාමීනි බුදුරජාණන් වහන්ස මේ ධර්මයේ සාන්දෘෂ්ටිකයි සාන්දෘෂ්ටිකයි කියලා ප්‍රකාශ කරනවා කොහ කොහොමද මේ ධර්මයේ සාන්දෘෂ්ටික වෙන්නේ කොහොමද මේ ධර්මය අකාලික වෙන්නේ ඒහි පස්සික වෙන්නේ සාන්දෘෂ්ටිකයි කියලා කියන්නේ Tamanගේ මනසින්ම අත්දකින්නට පුළුවන් අකාලිකයි කියන්නේ කල නොයවා එවේලේම ඵලය දකින්නට පුළුවන් ඒහි පස්සික කියලා කියන්නේ ඇවිත් බලන්නට කියලා ඕනෑ ඕනෑම කෙනෙකුට અભීතව කියා හිටින්නට පුළුවන්. ඒ වගේම ඕපනයික කියලා කියන්නේ අන් සියලු දේ පසෙකදා උනත් මේ ධර්ම ස්වභාවය වටහා ගන්නට අවබෝධ කරන්නට මනස යොමු කිරීම සුදුසුයි. ඊළඟට පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති කියලා කියන්නේ මේ ධර්ම ස්වභාවය නුවණැත්තන් Tamanගේ නුවණින්ම Tamanගේ මනසින්ම අවබෝධ කර යුත්තක්. අන් කෙනෙක් ලවා අවබෝධ කරවන්නට අන් කෙනෙක් ලවා ඒ මග තමන් යොදවන්නට පුළුවන් ස්වභාවයක් නෙමේ ධර්මයේ අනු තම තමන්ගේ මනස විසින්ම ප්‍රතිවේද කළ යුත්තා. ඒ නිසාද සමාජයේ බොහෝ දෙනා අනුන්ගෙන් ධහම දකින්නට, අනුන් කියන හැටියට ධහම දකින්නට, අනුන් පෙන්වන මඟ යන්නට වෙහෙසෙද්දී බොහෝ අවස්ථාවන්හිදී මුලා වෙනවා. තමන්ගේ මනස දෙස ආවර්ජනා කරනවා වෙනුවට, තමන්ගේ මනසම පරීක්ෂා කරනවා වෙනුවට, තමන්ගේ මනස විමසා බලනවා වෙනුවට අනුන් කියන අනුන් කරන දේ කරන්නට යාම තුල අපි බොහෝ විට ධර්මයේ තුලත් මුලාවටපත් වෙනවා. ඒ නිසා අපි උත්සාහ කරන්නට ඕනේ මේ මුලාවෙන් නිදහස් වෙලා යම් පමණකට ධම වටහා ගන්නට අපි කාටත් පුළුවන්කම තියෙනවා. ඒ පුළුවන් හැකියාව වැහි පවතින්නේ දහම හැටියට සුවිසල් දේවල් නොඑක් දෙනා කරන භෞතිකමය වශයෙන් වෙනස්කම් කළ හැකි විද්‍යාකාරී මායාකාරී දේ දහම හැටියට හඳුනා ගනිමින් හැබැයි යථාර්ථයේ ගැඹුවී පවතින සූක්ෂම තැන් අපි අමතක කරලා දැමීම ධර්මයේ වටහා ගන්නට තියෙන ප්‍රබල බාධාව. ඒ වගේම අපි කැමති දේවල් අකමැති දේවල් කියලා ලෝකයේ දෙකට බෙදාගෙන කැමති දේවල් සිද්ධ වෙනකොට එය ආස්වාදනීය ආකාරයෙන් වින්දනය කරමින් අකමැති දේවල් සිද්ධ වෙනකොට එය ප්‍රතික්ෂේප කර කරමින් පලා යන්නට උත්සාහ දැරීම කියන එක අපට ධර්ම වටහා ගන්නට තියෙන ප්‍රධානම බාධකයක් වෙනවා. ඒ නිසා අපි තරමක් අපේ අවධානය යොමු කළ යුතුයි කැමැති දේත් හේතුඵල අනුවයි සිද්ධ වෙන්නේ අකමැති දේත් හේතුඵල අනුවයි සිද්ධ වෙන්නේ ධර්ම වටහා ගන්නට නම් කැමැති අකමැති වශයෙන් ලෝකේ බෙදා දක්වලා ඇලීම් ගැටීම් ඇති කර ගැනීම නෙමෙයි කළ යුත්තේ හොඳ හෝ නරක හෝ සිදුවෙන දේ නිකම්ම සිදුවීමක් වෙන්නට ඉඩ නොදී එය තරමක් ආවර්ජනා කරලා ප්‍රත්‍යවේක්ෂා කරලා බලලා එය අත්දැකීමක් බවට පත් කරගෙන ඒ කෙසේ සිදු වුණාද Tamanගේ సంతානයේ මෙබඳු මනෝභාවයක් ජනිත වුණේ කොහොමද මේක වෙනස් කරගන්නේ කොහොමද ඒ සඳහා මං කල යුත්තේ කුමක්ද කියන කාරණේ තේරුම් අරගෙන අනුපිළිවෙලින් පිළිපැදීමයි අවශ්‍ය වෙන්නේ. එයයි තථාගතයන් වහන්සේ චතුරාර්ය සත්‍ය හැටියට දේශනා කළේ. එහෙමනම් පින්තුනි මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් මේ ඇති කරගත්තා වූ වැටහීම නැවත නැවත මේවා පිළිබඳව සිතමින් කල්පනා කරමින් ලෝකය අන්තවාදීව බෙදා වෙන් කරගෙන ඇලීම් ගැටීම් තුළින් දහම ප්‍රතික්ෂේප නොකොට අපි කැමති වුණත් අකමැති වුණත් ලෝකයේ තුල සිද්ධ වෙන හැම දෙයක්ම හේතුඵල ධර්ම સિદ્ધාන්තයේ මතයි සිදු වෙන්නේ. ඒ නිසා මේ වටහා ගන්නට වීර්ය කළ යුතුයි. තම තමන්ගේ නුවණින්ම වටහා ගත යුතුයි කියන අවබෝධය ඇති කරගෙන හැම විටම තමන්ගේ මනස පිළිබඳව සැලකිලිමත් වෙමින් එහි ජනිත වෙන හොඳ නරක පිළිබඳව සැලකිලිමත් වෙමින් ධර්මය අවබෝධ කරන්නට හැම දිනාටම ප්‍රඥා ආලෝකේ පහළ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණී කිරීමෙන් ජනිත කරගත් සියලු කුසල් අපි හැම දිනාටම බුදු පසේ බුදුමහරහතන් වහන්සේ නිවි සැනසී පැමිණවදාල උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්ඛන්තු ශාසනං ආකාශත්තා ච භුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච භුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා අද ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ හොරණ පොකුණු පිට ශ්‍රී විනයාලංකාරාම වාසී පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ